මෙන්න මේ කියන මේ ත්‍රිකි එහෙම නැත්නම් ව්‍යාකූල ස්වરૂපය අවිද්‍යාව සහ සංස්කාර අතර විස්තර කරනවා නම් මෙහෙමයි විස්තර කරන්න තියෙන්නේ මට දැනෙන තැනට අවිද්‍යාව කියලා කියන්නේ නොදැනීම ඒ නොදැනීම පළු දෙකකට වැඩ එකක් තමයි සාමාන්‍ය මේ දේවල් දන්නේ නැහැ කියන කියන සිම්පල් අන්නෝයින් කියන අනිත් එක තමයි දන්නවයි කියලා හිතාගෙන ඉන්න පටලවිල්ල මිස්පර්සෙප්ෂන් ඔය දෙකම හැම කෙනෙක් තුළම තියෙනවා. අපි දැන් මවක් නම් ඒ මව දන්නවා පවුලේ ප්‍රශ්නේදී මවකගේ යුතුයකම් ටික දන්නවා. නමුත් ලෝකේ ඉන්න ඔක්කොම මවගේ දැනුම යම්මට නැහැ. නමුත් පියා මෙහෙම දැනගත යුතුයි කියලා නැත්තම් පියාගේ දැනුම මෙහෙමයි කියලා යම්ම හිතා ගන්න වගේ තියෙනවා. ඒක අම්මට අයිති දෙයක් නෙවෙයි. ඒක තාත්තට විතරයි තේරෙන්නේ. තාත්තත් එහෙමයි තාත්තා කියන මමත් පවුලක් නඩතකන මට තේරෙනවා දරුවන් සම්බන්ධ පවුල සම්බන්ධ පිය යුතුයකම්. නමුත් ඒ තාත්තට කවදා සම්පූර්ණ ලෝකේ ඉන්න පියවරුන්ගේ දැනුමක් නැහැ. නමුත් අම්මගේ දැනුම පිළිබඳවත් නැහැ. නමුත් අම්මගේ දැනුම මට තියෙනවා කියලා තාත්තා හිතනවා. අන්න වගේ අපි ළඟ තියෙන යම් කිසි දැනුමක් තියෙනවා නම් ඒ දැනුම 150ක්ම අපි දන්නවයි කියලා හිතාගත්ත පටලවිල්ල. ඒකට කියනවා මිච්ඡා මේ අපි ළඟ තියෙන අවිද්‍යාව අපපටිපත්‍ය අවිද්‍යා මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව කියලා. අපපටිපත්‍ය කියලා කියන්නේ අපි දන්නේ නැහැ. මේ මාතෘකාව අපි දන්නේ නැහැ සිම්පල් අන්නෝයින්. මිච්ඡා ප්‍රතිපත්‍ය අවිජ්ජයි කියලා කියන්නේ අපි පඬිතුකමට හිතනවා දන්නවයි කියලා. අපිට සංස්කාර ඇති වෙන ওই දෙකම නිසා. අපි යම් කිසි දෙයක් දන්නේ නැත්නම් මේ මේ දේවල් අපි දන්නේ නැත්නම් එතකොට ඒ පිළිබඳව අපි හීනමවනවා. මේක මෙහෙම වුණොත් හොඳයි වෙනවනම් පුළුවන් මේක වෙන්න ඇති වෙන්නේ කියලා දන්න දෙයට වැඩිය නොදන්න දේ පිළිබඳව අපි හීනමවනවා. දෙක තමයි දන්න දේ වරදොල පැටලලා තේරුම් ගත්තට පස්සේ ඒක කාටරි ඔප්පු කරලා පෙන්නන. පල්ලි රණ්ඩුවක් උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්නේ. මෙන්න මේ දෙක නිසා මේ ලෝකේ කියන කිසිම දෙයක් දිහා බලලා ප්‍රතික්‍රියා නොකර ඉන්න එකම මිනිසෙකුටවත් බෑ. දකින්න අහන ගඳ බලන රස බලන පහස ලබන හිතන සෑම දෙයකටම අපි ප්‍රතික්‍රියා කරනවා. ප්‍රතික්‍රියා කරන්න හේතු දෙකක් තියෙනවා. අවිද්‍යාව පළු දෙකට වැඩ කරන්නේ නොදැනීම නිසා සහ වරදොල වටහා ගැනීම නිසා. එනිසා රහතන් වහන්සේ නමකට නොදැනීමකුත් නෑ වරදොල වටා ගැනීමකුත් නෑ උන්වහන්සේ නිසා ලෝකෙ කිසියම් දෙයක් වෙනස් කරන්න යන්නේ නෑ. තියෙන දේ තියෙන තාලෙට තියලා පිරිපම් පාන එක තමයි කරන්නේ. නොදන්න මනුස්සයා තමයි ඇඟිලි ගහන්නේ. ඒක නිසා අයවා කියනකොට රිදෙයි ඉතින් කරන්න දෙයක් නැහැ. අපි මේ මේ මේක හදන්න ඕනේ මේක දිනු කරන්න ඕනේ ශිස්සත්ගත සભ્યත්වගත කරන්න ඕනේ මේ සේරම කරන්නේ අපි මේ තාමාත්‍රාවේ බරපතලකම දන්නේ නැති නිසා. ඒ වගේම තමයි අපි පුළුවන් කියලා පඬිතුකම හිතාගෙන ඉන්න නිසා. ඔන්න ඔය දෙක අපිට පුංචි කාලේ තිබුණේ නැහැ. ඒ නිසා අපි ජොලියේ හිටියා. පොඩි කාලේ අපිට කිසි ප්‍රශ්නයක් තිබුණේ නැහැ මේ දේශ දීමාර්ගලත් අපිට නැහැ. ಜಾතිවාදයකුත් නැහැ, ආගම් ප්‍රශ්නකුත් නැහැ. මොකද අපි නොදන්න බව දන්නවා එදා. ඒ වගේම මිස්පර්සෙප්ෂන් නැහැ. මම දන්නවයි කියලා හිතාගෙන ඉඳිලක් නැහැ. ඉන්නේ ඒ නිසා ප්‍රශ්නයක් තිබුණා. දැන් අපි දැනගන්නකොට දැනගන්නකොට මොකද වෙන්නේ? එnde එnde එnde එnde අපි නොදන්න පැත්ත වහන්න හදනවා. දන්න පැත්තට විතරයි අපි ඉස්මතු කරන්න හදාන්නේ. ඒ වගේම දන්නවයි කියලා හිතාගත්ත ටික බුද්ධුම විදියට පෙන්වලා දෙන්න හදනවා. ඒ හේතුව නොදන්න කම. ඒ දන්න විනයට පෙන්වන්න දෙයක් නැහැ. ඉතින් ඒකට මම පහුගිය දවස්වල ගොඩාක් hina වුණා කිය කියා මම අර ෆාම් එකේ වැඩ කරද්දී හිටියා මේ අපේම ෆැකල්ටි එකේ මට ඉස්සලා පාසල් ටීචර් කෙනෙක් ડોක්ටරේට් එකක් තිබුණ කෙනෙක්. හැබැයි ඉතින් හරි ෆ්‍රස්ට්‍රේෂන් එකේ හිටියේ දරුවෝ නැතිකම නිසා මම කරලා තියෙන රිසර්ච් එක මේ රේඩියොලොජි කියන පොටෑසියම් පොහොර කරන්න ගිහලා එයා ඇස්ටරයිල් වෙලා. ඉතින් හරි අසහ මේ හිටියේ බොහොම චිත්ත පීඩාවක්. ඉතින් ඉගෙන ගැනීම පිළිබඳව විහිළු කරනවා. එතකොට මටත් MSc එකක් තිබුණා. ඉතින් බැනුම් ගහන්න වුණා මට. එයා කියනවා BS කියලා කියන්නේ bullshit කියලා. MS කියලා කියන්නේ more shit. PhD කියලා කියන්නේ filed high and deep කියලා. නිසා අපි ඉගෙන ගන්න ඉගෙන ගන්න මේ අවිද්‍යාව ඝන බහල වීමක් සිද්ධ වෙනවා. ඝන බහල වෙන්න වෙන්න ලෝකේ හදන්න පටන් ගන්නවා. ඒක තමයි සංකත කියලා කියන්නේ අපි සකස් කිරීම කරනවා. අර ඇදීම් කරනවා. මේක පොඩ්ඩක් හදන්න ඕනේ. මේක තමයි උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි කරන්නේ. ඒ හේතුව මොකද මේ ලෝකයේ කියන එක මෙච්චර ගැඹීර විෂයක් බවත් අපිට කරන්න බැරි බවත් අපිට තේරෙන්නේ නැති නිසා. සරුවචනාංශයට මුළු ලෝකෙම තේරෙනවා නිසා උන්වහන්සේ මොනම දෙයක්වත් වෙනස් කරන්න කතා කරන්නේ. උන්වහන්සේ කියන්නේ මේකෙන් වැඩ ගන්න. මේ තියෙන චිත්තක්ෂණයෙන් වැඩ ගන්න. වැඩ ගන්න නම් කරන්න තියෙන්නේ මේක ඇත්ත ඇති හැටියෙන් බලනවා මිස ඕක හැඩ කරන්න යන්න එපා. සංකත කියන වචනේට ඉස්සල්ලාම එකතු වෙලා තියෙන අපේ ශිෂ්ටාචාරික සංකතය අංග සංස්කරණ කියන වචනේ. අංග සංස්කරණය කරනවා කියලා කියන්නේ මේ වේදිකාවට යන නළුවෙක් වෙස් ගැන්වීමට. ඒ නළුවා ඒ තාලෙන් සුදුසු නෑ. එයාට ඉතින් ඒ ගැළපෙන තාලට ඇඳුම් ආයිත්තම් අඳන්න ඕනේ. ඒක ඉන්දියාවේ තියෙන ක්‍රමය. ඔකට කියනවා සංස්කරණය කියලා. අපි පොතක් සංස්කරණය කරනවා, සංකත කරනවා. ඔකට හේතුව මේ මාතෘකාව පිළිබඳව ගැඹිරත්වය දන්නේ නැතිකම. ගැඹිරත්වය දැනගත්ත කෙනා කවදාකවත් දේවල් හදන්න යන්නේ නැහැ. තියෙන තාලෙන් බාර ගන්නවා. වෙන විදිහට කියනවා ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඒ නිසා යම් තාක් අපිට අවිද්‍යාව තියෙනවා නම් ඒ තාක් කල් අපි දේවල් හදන්න හදනවා. ශිෂ්ටාචාර ගත කරන්න හදනවා, සભ્યත්ව ගත කරන්න හදනවා. ඒකෙන් කරන්නේ අපි මත් වෙලා අපේ වැඩේ පැත්තක දාලා අනුන්ගේ ගන්සබ්බා බිස්නස් තමයි කර කර ඉන්නේ උදේ ඉඳලා හැන්ද වෙනකම්. මැරලා යනකොටයි කල්පනා වෙන්නේ මේ අනුන් හදන්න හදුවට මොකද මේ මාත්‍රිකාව දන්න තරම් ගැඹුරුයි මගේ හැදිලක් වෙලත් නැහැ හරය මෙයා හදාගන්න ඉඳලා නිසා අවිද්‍යාව නැත් දැනීම තියෙනවනම් සකස් කිරීම කරන්න යන්නේ සකස් කිරීම කරන්නේ නොදැනීම සහ වරදව වටහා ගැනීම දෙක තියෙන තාක්කල් තමයි. ගහපා දීම කරන්නේ. ඒ නිසා අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙනවයි කියන එක පොතේ උගන්වන්නේ චතුරාර්ය සත්‍ය දන්නේ නැත්නම් පින්පව් දෙක කරනවා. චතුරාර්ය දන්නවනම් පින් කරන්න යන්නෙත් නැහැ, පව් කරන්න යන්නෙත් නැහැ. වර්තමානයේ හිත පවත්තලා පින්පව් දෙකෙන් තොරතනකට යන්න හදා. චතුරාර්ය දන්නේ නැති හැම කෙනෙක්ම අවිද්‍යාව තියෙන තක්කල් පව් කරනවා තණ්හාව තියෙන තක්කල් පින් කරනවා. ඉතින් මෙවුවා සමහර විටක තම තමන්ගේ මති මතාන්ත වලට ටිකක් හරස් වෙන්න ඉඩ තියෙනවා තරහ යන්නත් ඉඩ තියෙනවා තරහ ගියට කමන්න කියනවනම් හොඳයි. කියන්නේ නැති වුණොත් එහෙම බටලව ගන්න පුළුවන්. කොහොම නමුත් අපි දවසක තීරණ ගත්තොත් මේ තියෙන දේට ප්‍රතික්‍රියා කරන්න මේව හදන්න හදන්නේ එක්ක අවිද්‍යාව නිසා එක්ක තණ්හාව නිසා ඒ නිසා වෙන්නේ අපි සංසාරයට අවශ්‍ය කරන පොහොර වැඩි කරන එකයි පින්පව් කරන එකයි ගැලවුමක් නැහැ. සංස්කාර අපි විසින් ඇති කරන්නේ. මෙන්න මේ සංස්කාර ඇති කරන්න නම් දැන් මම හිතනවා මෙයා මෙහෙම ඉඳගෙන ඉන්නේ කොහොමද මෙයා හදන්න ඕන. ඉතින් මට ඊට පස්සේ චේතනාවක් පහළම අනිදාස් මෙයා හම්බ වෙනකොට මම මෙයාට මෙහෙම කියන්න. කියලා මේ වැඩේ මම කරන්න ඕනේ සංස්කරණය කිරීමට චේතනා පහළ කරන්න වෙනවා නැත්නම් සංස්කරණේ කරන්න කවුරක්වත් නැහැ. වෙන්නේත් නැති බව දන්නවා. ඉතින් මම වැරදි වැටහීමක් තියෙනවා මෙයා කරන්න පුළුවන් හදන්න පුළුවන් කියලා. ඊට පස්සේ මම චේතනා පාල කරනවා. නිසා සංස්කාර කියන සකස් කිරීම වලට අපි ධර්මයේ හෝ අටුවාව කියන්නේ ප්‍රධානම චෛසිකේ චේතනාව තමයි සංස්කාරවල තියෙන්නේ. මෙන්න මේ චේතනා පහල කරන්න නම් විඤ්ඤා චේතනා විසි මේ දේවල් වල තියෙන නාම ධර්ම පිළිබඳව විඥානය කියන හිත අපිට ඇති කරගන්න වෙනවා මම ඒක ඇති කරන්න වෙනවා නැත්නම් ආත්ම සංඥාවක් ඇති කරගන්න වෙනවා કૃත්‍රිම පුද්ගලයේ ආත්මය මම පහල කරන්න සිද්ධ වෙනවා මේ අලුතෙන් බාරගත්ත කොන්තරත් එකට. අනුන්ගේ ගන් සභා බිස්නස් කරන්න යෑම නිසා. ඕනෙම වෙලාවක බලන්න මම දැන් මෙතන කියන චෛසිකේ ඉන්නවනම් කවදාකවත් අපිට මොනවාක හදන්න හිතෙන්නේ නැහැ. තියෙන දෙයක් වෙනස් කරන්න හම්බ වෙන්නේ නැහැ. ඉබේම යන්න පටන් ගන්නවා. මම දැන් මෙතන නැත්තම් අපිට අර හදන්න ඕනේ මේක වෙනස් කරන්න ඕනේ මේක ඉස්සරහට ගන්න ඕනේ මේක පස්සට ගන්න ඕනේ. දැන් සිංහල බලන්න බුලත් පිට කන්න ගියත් බුලත් කොලේ තියෙන විදිහට කන්න නැත්තයි පුනයි කඩන්න එපා. ඒකේ විෂ තියෙනවා. නාග ලෝකේ ඉඳලා නයා ගේනකොට ඔතලිල්ලු අල්ලගෙන ආව නිසා දෙක කඩන්න ඕනේ. හැමදේම කරන්න ගියාම බලන්න අපි පොඩ්ඩක් වෙනස් කරන්න ඇති. ඒක ජාතකයේට ගිහිල්ලා තියෙනවා. අපි වල කියන සංස්කෘත ලකුණු নানা ප්‍රකාර දේවල් කියනවා. නමුත් හොඳට බුදුහමරු පෙන්ලා දෙන ඔක්කොම ඇත්ත. හිත මම දැන් මෙතන කියන තැනට ගියේ. සම්පූර්ණ බාර ගන්න පුළුවන් කිසිම ප්‍රතික්‍රියාවක් නැහැ ඉන්න පුළුවන්. ඒතර සංස්කරණ නැහැ. සංස්කරණ නැතුනට හිත නැති වෙන්නේ මම යා නැති වෙන්නේ. නමුත් මම යා එන්නේ එන්නේ එන්නේ තුනී වෙන්න පටන් ගන්නවා. මේ ප්‍රශ්නේ අහනවා මෙන්න මේ කියන මේ මම කෘතිම මම ඇති කර නැත්නම් මේ හිතක් ඇති කරන විඥානයක් ඇති කරන තැනට ඇවිල්ලා විඥාන නාම රූප වලට පෙරමෙන්ම නාම රූප තුලත් නාම විඥාන නිසා නාම රූප තියෙනවා. ඒ නාම රූප දෙකෙත් විඥානය තියෙනවා. අnder මම මේ පටලනවාද මේ ප්‍රශ්නේ මට කරන්න දෙයක් නෑ මෙතෙන් තමයි යන්න වෙන්නේ. එතකොට නාමය කියන්නේ විඥානය නිසා විඥානයක් හට ගන්නවා කියන ප්‍රශ්නයක් තියෙන කියලා. ඉතින් මේකට දෙන උත්තරේ තමයි ඒ සංස්කාර නිසා විඥානයක් ඇතිවෙනකොට පස්සේ මේ ඇති කරගන්න විඥානය අපි ඇති කරගන්නවානේ දැන් මෙයා මං හෙට වෙනස් කරන්න ඕනේ කියලා මම හිතරගන්න අලුතෙන් මමෙක් හදනවා ඉස්සලා ඒ මමට වාර දෙනව කොන්තරත් එක මෙයාව හම්බෙලා මෙහෙම කතා කරලා මෙහෙම කරලා කරන්නයි කියලා. එතකොට මම මේ මට්ටමේ මට මේක කරන්න බෑ. ඒකට සැලසුමක් අවශ්‍ය වෙනවා. ඒ සැලසුමට සුදුසු මමෙක් මම හිතන්න වෙනවා. ඒ මමයා තමයි මෙයාව හදන්නේ. ඒ මමයාට අදට වැඩි බලතල අවශ්‍ය වෙනවා. එහෙම මෙයා මට දැන් කියනවා ඔබ ඔහොම බෑ හෙට ඔයිට වැඩි සිල්වන්ත වෙන්න ඕන නැත්නම් එයා කියන දේ අහන්නේ කියලා අර මම හදන මම මට ඊට පස්සේ උපදෙස් දෙන්න පටන් ගන්නවා. මෙන්න මෙතනින් පස්සේ තමයි අපි අපිම ඇති කරගන්න මේ ප්‍රක්ෂේපණයට අපිම ඇති කරගන්න මමයා අපිට ඊට පස්සේ බොස් වෙන්න පටන් ගන්නවා. එයා අපිට අරක කරපම් මේක කරපම් කියලා කියන්න පටන් ගන්නවා. අපි හිතුවොත් අපි මේ විභාගයෙන් පාස් වෙන්න ඕනේ නැතුව අපිට මේක ජීවත් වෙන්න බෑ කියලා. ඒකෝට අපිට මමටම හිතන්න නම් අදට වැඩි හේතු ටිකක් පලින් කලින් නැගිටින්න ඕන. නැතු වෙන විභාග පාස් වෙන්න කියලා මම සැලසුමක් හදපු ගමන් මේ සැලසුමින් වැවෙන કૃතිම මම දෙන්න මට උපදෙස් දෙනවා ඔහොම කරලා බෑ නේද කලින් නැගිටින්න ඕනේ මේ මේ වැඩ මෙහෙම මෙහෙම කරන්න ඕනේ කියලා මාස්ටර් මේ වහලා බවටපත් වෙනවා වහලා මාස්ටර් බවටපත් වෙනවා මෙන්න මේ සෙල්ලමේදී තමයි අපි හිතාගත්ත හීන ලෝකෙක ජීවත් වෙනවා මිසක් කොයි වෙලාවකවත් අපි නියම මම දැන් මෙතන ඉන්න බැරි තත්වයක් කියන්නේ. ඉතින් ඒක නිසා විඥානපච්චා නාම රූපං කියන එක ඔය කළුපාන මහත්තයගේ පොතේ බෞද්ධ දර්ශනය. බෞද්ධ දර්ශනය කියන පොතේ ලස්සන සඳහන් කරනවා විඥාන නිසා නාම රූප කියන තැන දැන්ද පවතින මම හැඟීමෙන් ඇති කරන අලුත් නාම රූප දෙකේ කවදාකවත් විඥානේ තියෙන්න බෑ. ඒක නිසා භාවනා කරනකොට කවදාකවත් හිත දකින්න හම් වෙන්නේ නැහැ. භාවනාදී අපි දකින්නේ අපි මවන දෙයක්. අපි විසින් ඉස්සරහට ප්‍රක්ෂේපණය කරන දෙයක්. ඒකේ හිත දකින්න හම් වෙන්නේ හිත වැඩ කරන හැටි දැකගන්න රූප ධර්ම ටික බලන්න පුළුවන්. බලන බලන බලන ඉනකොට ඒක සම්පූර්ණ අවබෝධ වෙනකොට විඥානයාගේ ස්වરૂපය දැක ගන්න පුළුවන් වෙන්න ඉඩ තියෙනවා. උදාහරණයක් දෙනවා අපේ මේ ලෝකේ ඔක්කොම දකින්නේ ඇහැ. ඇහැට කවදාකවත් ඇහැ දකින්න හම් වෙන්නේ කොච්චර උත්සාහ කරත් කණ්ණාඩියක් නැතුව. ඒක නිසා මේ මුළු ලෝකෙම විවිහින් මවා ගන්න ලද දෙයක් නම් ඒ තුල මගේ හිත දකින්න බෑ. ඒ බව දන්නවනම් මේ ලෝකේ අල්ලගෙන නඩු කියන එකක් නෑ. මේක දාලා යන්න වෙන එකක්. මේක මේ මායාවක් ඇති කරගත්ත දෙයක්. පොකට මිනිසු ගහ බැන ගන්නවා දෙපා වේලි බැඳ ගන්නවා නඩු කියන වුණාට පුදුරජනන් සඳහන් කරලා තියෙනවා ඕක උඹ එන්නේ ඉස්සෙල්ලත් ඔයගේ මායාවක්. මේකත් තියෙනෙත් මායාවක් ගියාට පස්සෙත් මායාවක්. ඕකට ආශා කරන්නවක්වත් ඕකට සම්ඩු කරන්නවත් දෙයක් නෑ. ඕක ඇති කරන. එතන එතන ඒක ඇති කරන තණ්හාව දිහා මම දිහා බලන්න පුළුවන් නම් මේ පොඩි ළමාගේ ළමා දෙල්ලමක් මේ තියෙන්නේ මවාගත් එක තුල කියලා. ඇති ඒක නිසා කවදාකවත් ඇහැට ඇහැ දකින්න බැරි නම් අපි කරන මොනම සැලසුමකින්වත් මමයා දැක ගන්න හම්බ වෙන්නේ මොකද මමයා කියන්නේ මම විසීම මවන ලද්දයක් නිසා දකින්න හම්බ වෙන්නේ. නමුත් ඒ නිසා සරුවත් chance සඳහන් කරනවා පේන දේ බාරගන්න හැබැයි මේක මායාවක් බව බාරගන්න. මේක මැජික් දර්ශනයක් බව බාර ගන්න. ඒකල දිගට බලන ඉන්න. ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට අනේක ಜಾති සංසාරයන් සඳහා විසං අනිබ්බිසං ගහකාරං ගවේ සන්තෝ කියලා මේ මැජික් කරන මිනිහා කොටු වෙන්න ඉඩ තියෙනවා. හැබැයි කවදාවත් සැලසුම් කරලා අල්ලන්න බෑ. බලලා බලලා බලලා බලලා යනකොට කොටුවෙට ඉඩ තියෙනවා කියන නිසා විඥානයේ විසින් මවන ලද රූපයට විඤ්ඤාත්තිය කියන වචන තමයි පාවිච්චි කරන්නේ. ඒ නිසා මේ ලෝකය කියන්නේ විඤ්ඤාති රූපයක්. ප්‍රകෘතිය නෙවෙයි. ප්‍රകෘතිය දැක ගන්න බැරි නිසායි සරුවචන් සඳහන් කරන්නේ මම දැන් මෙතන කියන දර්ශනයට આવොත් ඇත්ත ඇති හැටි පෙනෙයි. දැන් තියෙන්නේ ඇත්ත ඇති හැටි නෙවෙයි. දැන් තියෙන්නේ අපි මවන ලද අපි විසින් සංස්කරණය කරන ලද ලෝකයක් මේ තියෙන්නේ. ඒක ප්‍රතික්ෂේප කරන්නත් එපා. ඕක ඕහොමමද කියලා බලන්න. බලහන බලන ඉන්නකොට ඕකේ හැම පැතිකඩම දකින්නට තේරෙයි ඔය එළිය තියෙන දේ මවන මමයා තමවන මූල ධර්මයේ එක සැරයක් බලලා කරන්න බෑ ලක්ෂ කෝටි වාරයක් එකම දේ නැවත නැවත බැලීමෙන් තමයි කරන්න පුළුවන් කියන්නේ. ඉතින් ඒක නිසා එතෙන් දෙනකොට සරුවචන්ද පෙන්වන කරන විඥානීය මායාකාරයක් කියලා. විඥානයේ සඳහන් කර දෙන්නේ මැජික් දර්ශනයක් වෙන්න මායාකාරයක් කියලා. ඒ නිසා හොඳම පොත ඒකත් නම් කියනවා ඒ කටුකුරුන්ගේ ඥානන්ද සාංශිකේ මැජික් ඔෆ් ද මයින්ඩ් කියන පොතේ බොහෝම ලස්සනට පෙන්ලා දෙනවා මේ මායාකාරයා චරුවචන් ආංශයේ පෙන්වන උපක්‍රමයෙන් අල්ලගන්නේ. එහෙම නැත්තම් ඒ ශාන්තිගේ හොඳ පොත තමයි concept and reality. ඒකේ බොහොම ලස්සනට පෙන්ලා තියෙනවා අපි මේ මැවීම කරන්නේ කොහොමද? අකමැති වුණත් කැමැති වුණත් මේ මවපු දෙයට අපි මත් වෙලා ඊට පස්සේ ඒක ඔප්පු කරලා දෙන්න දඟලන්නේ කොහොමද කියන එකට ඉතින් මම ඒ දක්ෂිය ස්වාමීන් දක්ෂ නැහැ මේක මේ සභාවකට කියලා දෙන්න බෑ. ඉතින් පරිච්ඡම්පාදේ කියන හැම වෙලාවෙම මම කියන්නේ මේකයි පුළුවන් හරියට මට කීයක නමුත් අංග සම්පූර්ණ උත්තරයක් දෙන්න අමාරුයි. මේ මේ ප්‍රශ්නෙට උත්තරේ නම් මේ කියන්න තියෙන්නේ විඥානයේ නාම රූප වලට පෙර පෙර වෙනම කියවේ. නමුත් නාම රූප තුලත් විඥානය ඇතුළත් වේ. නාම වල කොටසක් ලෙස. මේ එකම දේද එකම දේ దేవතාවක් කීමක් නොවේ. මේ නාම රූප තුල තියෙන එක තුල විඥානේ නැහැ. ඒ තුල තියෙන්නේ විඥානයේ විසින් මවන ලද්දක් විතරයි. ඒකට කියනවා විඤ්ඤාති රූප කියලා. මේ නිසා බුද්ධ ආගම ඇතිලා තියෙන නිකායක් විඤ්ඤාති මාත්‍රතා සිද්ධි කියලා. ඒ වුණා යෝගාචාර කියලා. ඒකේ පෙන්ලා දීලා තිනවා මේ පේන ලෝකේ සම්පූර්ණ හීනයක්. ඒක සම්පූර්ණ මායාවක්. අන්නෝකෙන් අවදි වෙලා මේ තුල තියෙන අනිත්‍යත්වය, දුක්ඛත්වය, අනාත්මත්වය කියන යථාර්ථය දැකීම තමයි නියම දැක්ම. මේ පේන දේ මායාවක් කියනවා. එච්චර දුරකට යන්නේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ උන්වහන්සේ තේරවාදී ක්‍රමයේ ඉඳගෙන සරුවචනාංශයේ තේරවාද ධර්මයේ පෙන්න විදිහට මේක මේ අපි විහිං මවන ලද්දක් බව මේ අපේ තේරවාද රාමුව ඇතුළේ කරන විස්තර කරනවා. ඉතින් ඒක හරි අමාරුයි මේ පැයකින් දෙකකින් තේරුම් කරලා දෙන්න හෝ එහෙම නැත්නම් මේ හිත්වදිනා තාලයකට තේරුම් කරලා දෙනවා කියන එක එච්චර ලේසි වැඩක් නෙමෙයි. හොඳම වැඩේ තමයි එම් භාවනා කරලා බලන එක නැත්නම් බණ අහලා නිවන් දකින්න අමාරුයි. සාමාන්‍ය අභියෝගයක් හිතර ගන්න පුළුවන් මේ පේන දේ මම ඇති කරගත්ත දෙයක් නම් මේ තුල මම අහුවෙන්නේ නැහැ. මම හැම වෙලාවෙම මායා කරනවා. මම හැම වෙලාවෙම මේ වංචනිකයේ විදිහට වැඩ කරන්නේ. ඒ නිසා මේක බාර ගන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා ආනාපානිය ගත්තොත් ඔය පේන ආනාපානිය සර්වඥාන්සේ සඳහන් කරන 11 ආකාරයකට දකින්න ඕනේ දැක්ක නැත්නම් ආනාපානිය දැක්කයි කියලා කියන්න බෑ කියලා. අපි දකින්නේ 11 ආකාරයෙන් එක වෙලාවට එකයි. අනන්ත අප්‍රමාණ වාර ගණන් බලනකොට තමයි 11 ආකාරයවත් දැක් ගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා එකම දේ බොහෝ වාරයක් බැලීම තමයි භාවනාව කියලා කියන්නේ. ඒක කරන්න තියෙන බාධාව තමයි ඒකාකාරීකම. එපා කරව. එපා කරවලා අපි ආපහු යන්නේ කාම ලෝකෙට තමයි. ඉතාමත්ම කලාතුරකින් කෙනෙක් මේ දේශනේ අහලා දැනුම් දීලා බුදුහාමුදුරු කියපු දේ අහලා ආනාපානෙ හෝ පිම්බි මෑකිලිම හෝ සක්මන් භාවනාව හෝ ලක්ෂ කෝටි වාරයක් නැවත නැවත බැලීමෙන් බැලීමෙන් පමණක් මේක තුල තියෙන වංචක ස්වරූපේ මේක තුල තියෙන නොදනුවත් භාවය මේක තුල තියෙන පරදොල වටහා ගන්න ගති තේරුම් ගන්න තේරුම් අරගන්න තේරුම් ගන්නවා අපි මේ රූප බලමින් සද්ධාහමෙන් රස බලමින් බාහිරයට ගත කරුවොත් කවදද මේ පරිේශයට වෙලාවක් හම්බ වෙන්නේ දැන් උනත් ඇහුවොත් කියන්නේ දවසකින් පැය භාගයක් කාලක් නම් දාන්න පුළුවන් ඉතුරු ටිකේ නම් ඉතින් අමාරුයි ඉතින් කොහොම කරන්නේ? අඩු ගානේ කාලක් අදානක වටිනවා. නමුත් තේරුම් අරගන්න ඕනේ මේක ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට කරන කරන හැම වෙලාවකම මේකේ තියෙන මේ නিত্য සුඛ සුබ සංඥා වෙනුවට අනිත්‍ය දුක්ඛ අනාත්ම සංඥාවෙන් වැඩකරන කොච්චර කාලයක් මේක ඇති හැටියෙන් දැක් ගන්න වෙයිද කියන එක. ඉතින් අර පාරමිතා ශක්තිය කියන කෙනෙකුට නම් බණ කියන කොටත් කරන කොටත් ඉක්මනට අහු වෙනවා. එහෙම නැති කෙනාට තියෙන්නේ මේ පේන දේ බාහිර අරගෙන ගියොත් අනිවාර්යයෙන්ම අපි මායාවෙන් මායාවට තමයි යන්නේ. මේක ප්‍රතික්ෂේප කරුවොත් gedara dore ජීවත් වෙන්න බැරි වෙනවා. ඒ නිසා මේකම එකක් අරගෙන ඒක ලක්ෂ කෝටි වාරයක් නැවත නැවත බැලීමෙන් තමයි ඔය අපි විහිං ඇති කරගෙන අපි විහිං මවන අපි විහිං සකස් කරගන්න දේ තමයි අපි බලන්නේ. ඒක නිසා කබර ගෝයා වුණත් කණ්ඩ ඕන නම් තලගොයෙක් විදිහට පේන. සාමාන්‍ය කියනවා හිත ගිය දන ආදර රජ මාලිගාවට හැදෙයි. දැන් අලුතින් පොතක් කියලා දිනවා ව්‍යාරව යුගෝ දයා යුවාගේ. but you see that you are. ඒක හොඳටම මේ ගැඹුරෙන් තිබුණු කොටසක් තේරවාදී දැන් ඒ අර ක්වොන්ටම් ෆිසික්ස් වලින් ගිහිල්ලා පේනවා ඔබට මේ පේන්නේ ඔබට බලන්න ඕන දේ තමයි. ඇති හැටි නෙමෙයි. නිසා දෙන්නේ එකම වස්තුව දිහා බලපුවම දෙකක් කියන්නේ. වස්තුව වෙනස නිසා නෙමෙයි බලන්නගේ දෘෂ්ටි කෝණය වෙනස නිසායි කියන එක අර මේ විද්‍යාගාර පරීක්ෂණයෙන් පේන්න පටන් අරගත්තට පස්සේ සරුවචනන්දේ මේ වගේ ප්‍රකාශයක් අවුරුදු 2500 ඉස්සෙල්ලා කෙරුවේ මොන දැනුමෙන්ද කියන එක තාම ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. කොහොමද මේක මේ අද මේ පරිශනාගාරය කරලත් කරගන්න බැරිද? උන්වහන්සේ එදා කියලා තියෙනවා. ඔය බේන්නේ උඹට ඕනේ දේ තමයි. ඇත්ත වශයෙන් තියෙන උතන අනිත්‍ය දුක්ඛ අනාත්මේ. මොක බලන බණ්ඩගෙන මේක නිට්ටය වශයෙන් බලනවා, සුඛ වශයෙන් බලනවා, ආත්ම වශයෙන් බලනවා. ඒ මොකද මේ පුද්ගලයා ආත්ම සංඥාවේ වැඩ කරන නිසා. ඒ නිසා ඒවනි කෙනෙක් අනාත්ම සංඥාවට හරවනොයි කියලා කියන්නේ ඒක තමයි හැබෑ වෙනස. ඒක තමයි නියම පරිවර්තනය. නමුත් මේ පුද්ගලයාට රිදෙන්නේ නැති වෙන විදිහට ප්‍රතිපත්තියක් විදිහට ඒක කරන්ඩ සීල සමාධි ප්‍රඥා ක්‍රමයට යන්න ඕනේ.